විට ඒ ගැන අපි අපි දැනුවත් සමහර විට අපට නොදැනෙන්න පුළුවන්. ඉතින් භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල අපට දැනෙන්නට, කන නොදැනෙන්නට යම් යම් හේතු තියෙනවා. දැන් බොහෝ දෙනෙකු නගන නැතිවිල්ලක් තමයි මා මුකමන කාලයක් භාවනා කරනවා අවුරුදු 10ක් 5ක් 15ක් තාම මගේ කිසිම වෙනසක් වෙලා නැහැ නිය. ඒ වගේම තවත් සමහර අය කියනවා මා දවසකට මෙපමණ භාවනා කරනවා. අය පැයක් දෙකක් භාගයක් සමහර විට එක දිගට සතියක් දෙකක් මේ පිටින් ආපහු නැතිත්හම ඒ කාලයෙන් ඉවර පස්සේ සිටිය මමමයි ඉන්නේ. දැන් මේ විදිහට අපට අපේ භාවනාවේ දියුණුව නොදැනෙන්නට තියෙන ප්‍රධානම බාධකය තමයි මේ භාවනාවෙන් මොන විදිහේ වෙනසක් වෙන්න ඕනද කියලා අපි ඇති කරගෙන තියෙන ආහාරය. මොන විදිහේ වෙනසක්ද වෙන්න ඕන. ඉතින් මේ අපේ ළඟ තියෙනවා විවිධ වූ ලක්ෂණ ලක්ෂණ බලාපොරොත්තු භාවනාව නිසා ලැබිය යුතු විවිධ පොතපත් භාවනාව සම්බන්ධයෙන් ලියවෙනවා විවිධ ඒ පිළිබඳ දේශනා වැඩමුළු තියෙනවා ඉතින් මේ සමහර පොතකට සමහර ඉබඳු දේශනාවලදී මේ භාවනාව තාම රමණීය ලක්ෂණ సౌందర్యාත්මක දෙයක් විදිහට විස්තර කරනවා. හරියට නිකන් මල් රත්ක ඇවිදිනවා වගේ, ධර්ගයේට ගියා වගේ, බොහෝම තනකෙලියකට ගියා වගේ, අපිට උද්‍යෝගය, ප්‍රබෝධය, ප්‍රීතිය, විනෝදය ඒ වගේන් පිළි 100%ක්ම එහෙම අත්දැකීම් විතරක් ලැබෙන දෙයක් විදිහට භාවනාව සමහර තැන්වල විස්තර කරනවා. ඉතින් අප ඒබඳු පොතකට කියවා ඒබඳු දේශනාවලට අනුන් කන්දී ඒවා ඇත්තයි කියා අනිවාර්යයෙන්ම සිදුවන දේ සහ සිදුවිය යුතු දේ සමනක් නෙමෙයි මා භාවනා කරන්නට යන විට මටත් එහෙම වෙන්න ඕනේ කියන ආශාවෙන් භාවනා කරනකොට ඔය කියන දේවල් ලියපු දේවල් නොලැගෙන කල්හි අපේ භාවනාවෙන් අන්න එතනදී අපි හිතනවා කෝ තාම කිසි දියුණුවක් නැහැ භාවනාවේ. තාම මම සිටිය තැනමනේ. තාම දුවන හිත හැමම අර අපි බලාපොරොත්තුෙන් හිතිය දේවල් ඒ බලාපොරොත්තු වුණු ආකාරයෙන්ම රටාවෙන්ම අච්චු වෙන්න අපට අත්දකින්නට නොලැබෙනකොට ඉතින් අපි හිතනවා මේ භාවනාව ප්‍රයෝජනයක් නැති දෙයක්. එහෙම නැත්නම් භාවනාව ප්‍රයෝජනවත් හැබැයි මට කරගන්න බෑ. දැන් ඔය කාරණේ ඉතාම ප්‍රබල විදිහට බලපානවා ආවරණය කරන්නට භාවනාවෙන් සිද්ධ වෙන සියුම් සියුම් වෙනස්කම් අපතම අනාවරණය වීමට ඒ නිසා ඒ ලොකු බලාපොරොත්තු තියෙන එක හොඳයි හැබැයි ඒවා ටිකක් පැත්තකට කර බලන්න හැබැයිම භාවනාව නිසා කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මොකේ වෙනසක් වෙලා තියෙනවද මොකද්ද වෙන්න ඕනේ වෙනස්කම කියලා නෙමෙයි සිදු වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා බලන්න මේ භාවනා කළත් නැතත් කල්යාණ මිත්‍රවරුනි වරින් වර Taman දිහා බලමින් Tamanව නිරීක්ෂණය කරමින් තමන්ව අඳුනා ගැනීම වටිනවා. ඒක භාවනාවේදී ඒ කාර්යය ඊට වැඩිය ගැඹුරින් සිද්ධ වෙනවා. දැන් ඔය විදිහට ලොකෝ බලාපොරොත්තු අපි පොඩ්ඩක් ඇත්තටද කියලා. ඒවා අපහරින්නම ඕනේ හැබැයි ඒ වගේ එල්ලිලාම ඉන්නේ නැතුව ටිකක් ඇත්තටද කියලා. බලන්න දිනපතාම සතිපතාම නැත්නම් මාසපතා මාසයකට එක වෙලාවක් වෙන් කරගෙන හරි තමන් කවුද මම කොහොමද හිතන්නේ ගිය මාසේ හිතපු විදිහටද ගිය මාසේ මා දුක් විඳ විදිහටම මේ මාසේ දුක් විඳිනවාද ඒ දේවල් වලට ඒ විදිහටම අදුවක් නැතුව එහෙම නැත්නම් ටිකක් හරි වෙනසක් තියනවද බලන්න. කොතමන වෙනස් වෙන්න ඕනේද කියලා එහෙම ඉලක්කයක් තියාගන්නේ නැතිව බලන්න. මේක බලනකොට සමහර අත්දැකීම් වලදී වෙනදා තරම් කලබල නොවන බව වෙනදා තරම් කෝපය දිගට තියාගෙන ඉන්නේ නැති බව වෙනද මුහුණ දෙන්න අපහසු වූ අත්දැකීම් වලට දැන් ටිකක් හරි පහසුවෙන් මුහුණ දෙන බව පේනවා. මේ භාවනාවෙන් කෙනෙක්ව වෙනස් කරන්නේ හිමීට හිමීට හිමීට කෙනෙක්ගේ අභ්‍යන්තරයේ සිට. සමහර විට භාවනානි යෝගියාටවත් තේරෙන්නේ තමන් වෙනස් වෙන්න පටන් ගන්න බව. හැබැයි එක්වරක් හරි ජීවිතයේදී හැබැයි ඕනෑකමකින් සහ හැඟීමකින් කෙනෙකු භාවනාව පටන් ගත්තොත් ඒ තැනත්තා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නවත්වන්න කාටවත් බෑ. වෙනස් වෙන්න ඒ වෙනස් වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඉතින් ඒ සඳහායි භාවනා කරන්නේ. ඒ දැනගන්නවා නම් අපිට ඒක තේරෙනවා නම් අපිට ප්‍රකාර වෙනවා. වැඩි වැඩියෙන් භාවනාවට උනන්දු වෙනවා. ඒ නිසා මහා විශාල කෝදු අධිකෝදු තියාගෙන මනිනව වෙනුවට පුංචි පුංචි නිලෙන්දඩු පාවිච්චි කරන්න තමන්ව අඳුනා ගන්න. පුංචි පුංචි වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. ඉගේ කරන්න පුරුදු වෙන්න. ඒව දිහා බලන සතුටු වෙන්න පුරුදු වෙන්න. කාම තරහ එනවා. දැන් බොහෝ දෙනෙකු කියන කාරණයක් තමයි මෙපමණ භාවනා කළත් මට තාම තරහ එනවා. සමහර විට Taman ගැන නොකියුවත් අනිත් අය ගැන කියලා මේ අය මෙච්චර භාවනා කළත් තාම තරහ ගන්නවා. ධර්මයේ ඇත්තනම් කල්යාණ මිත්‍රවරුනි කෙනෙකු සෝවාන් වුණත් සකදාගාමි වුණත් තරහ එනවා. ඒ අතිදේය ඒ ගැටීම ඇති වෙන්නේ ඉන්නොත් එහාට ගියාට පස්සේ. අනාගාමි වුණාට පස්සේ. ඒතර හරියට ලෙඩක් පියවරෙන් පියවර සුව වෙනවා වගේ මම මෙච්චර බෙහෙත් ගන්නවා තාම ලෙඩේ තියෙනවා කියලා එක බෙහෙත් එක්කෙන් එක බෙහෙත් වේලෙන් සම්පූර්ණ සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බොළඳ හිතක ස්වභාවය අවබෝධයක් නැති සාමාන්‍ය දැනීමක් නැති මොහුකුරා නොගිය කාල හිතක ස්වභාවය තමයි මේ හැම දෙයක්ම ඉල්ලූ තැනින් ලැබෙන්නට ඕන. දැන් පුංචි ළමයෙක් එහෙම මොනවා හරි ඉල්ලුවාම ඉල්ලපු ගමන්ම දෙන්නට ඕන. ඒ ළමයට අවබෝධයක් නැහැ. සමහර විට ඒ සඳහා තමන්ගේ අම්මා තාත්තා මාසයක් වැඩ කරන්න ඕන කියන. තාම පඩිය ලැබිලා නැහැ කියන. ඉතින් මේ දවස් ගානේ වැඩ කරාම මාසේ අන්තිමට තමයි පඩි ලැබෙන්නේ. ඊට පස්සේ තමයි මේ ඉල්ලන දේ ගන්න පුළුවන්. ඒ අවබෝධය ළමයෙකුට නැහැ. කුංචිම ළමයෙකුට. ඒ නිසා ළමයා හදිස්සි. ඒ තමයි කාල මනසක ස්වභාවය. කාල කියන්නේ පහක්ම කියන එක නෙමෙයි බොළඳ මනසක ස්වභාවය. ඉතින් අපි කවුරු ළඟත් ඒ කිසියම් කිසියම් අංශක වලින් ඒ මට්ටම තියෙනවා. මේක හඳුනා ගන්න ඕනේ. එල යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. සමහර ප්‍රතිඵල ලැබෙන්න හල යනවා. සමහර ප්‍රතිඵල ඒවලම ලැබෙන්නත් පුළුවන්. ඒවල ලැබුණා හල්තියක් ප්‍රතිඵල ලැබෙන මගකද Taman ඉන්නේ. අන්න එයයි වැදගත්. මේ හරි මගකද ඉන්නේ. ආපබපු ගමන්න ගමනාන්තයට යන්න බෑ. අපමණ වේගින් යන වාහනයක ගියත් කාලයක් යනවා. දැන් ගියොත් වැඩි කාලයක් යයි වාහනයක ගියොත් අඩු කාලයක් යයි අඩු වුණත් වැඩි වුණත් කාලය ගත වෙනවා ඉතින් මේ පටන් ගත්ත ගමන් ඇයි තාම ගමනාන්තයට ආවේ නැත්තේ කියා වික්ෂිප්ත වෙනවා වෙනුවට අපි අවධානය යොමු කරන්නට ඕනේ මා ඉන්නේ හරි පාරද එයයි වැටගත්තා බලන්නේ හරි පාරේ නම් ප්‍රමාද වී හෝ ඉක්මනින් ගමනාන්තයේ දිහා ළඟා වෙන්නට අපට හැකි වෙයි. හරි පාරේද නැද්ද කියලා හොයලා බලන්නේ කොහොමද? අන්න එක මිනුමක් එක ආදකයක් තමයි මේ අඩුවීම නැතිවීම නෙමෙයි අපේ අසහන අඩු වෙනවද? යම් යම් දේවල් පිළිබඳව මහා බරපතල විදිහට බරපතල කියන්නේ ඔළුවට මහා බරක් වෙන විදිහට හිතන ස්වභාවය අපිට පුළුවන් ද ටිකක් හරි අඩු කරගන්න. හිත වෙනාකට හරි නොහිතා ඉන්න පුළුවන් දේ වගේ දේවල්. ඉතින් මේවා තමයි බලන්නට ඕන. එතකොට මේ ඊටාම වැඩගත් දෙයක් භාවනාවේ සාර්ථක අසාර්ථක භාවය මනින මිනුම් ගන්න තියෙන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ තුලයි. දැන් මේ ඉතාම වැදගත්. මේ ආධ්‍යාත්මික ප්‍රගතිය නිර්ණය කරන සාධක තියෙන්නේ එදිනෙදා අප ලෞකිකයි කියන ජීවිතයේ ඇතුළේ. ඒ ලෞකිකයි කියන භෞතිකයි කියන භාවනා නොකරනවයි කියන ඒ සාමාන්‍ය ජීවිතයේ තුලින් තමයි විනිවිද පේන්නේ කෙනෙකුගේ සැබෑ ආධ්‍යාත්මික తত্ত্বය කොතනද ඉන්නේ කෙබඳු වූ ශක්තිමත් ආධ්‍යාත්මයක් තියෙන්නේ කොතනද දුර්වල එතකොට මේ වාඩි වෙලා ඉන්නකොට ඔය කාරණා නිරීක්ෂණය කරන්න අපහසුයි. අත්නිකාද සම්තුන් තැනක නිහඬව සහ නිෂ්ක්‍රීයව කෙනෙකු වාඩි වී සිතියම් භාවනා සමතහනක් ගැන නැවත නැවත මෙහි කරන විට ඒ සියල්ලම අස්වාභාවිකයි. ඉතින් එතනදී තමන්ගේ මනසත් පරිපූර්ණ වශයෙන්ම ස්වභාවිකව හැසිරෙන්නේ නැහැ. ටිකක් කෘතිමයි. ඉතින් ඒබඳු පුහුණුවක් ලබන අවස්ථාවක අමාරුයි ඇත්ත බලන්න. ඒ පුහුණුවෙන් තමන තමන් දියුණු වෙලාද තව දියුණු කරගන්න කොතනද තියෙන්නේ කියලා මැනගන්න නම් අන්න අපි එදිනදා ජීවිතයේ ඇතුලේ කොහොමද gederදී කොහොමද කාරේදී කොහොමද වාහනයේදී ඒ අන්න ඒ කාරණා තමයි විලුම්දඬු කරගන්නට ඕනේ. එහෙම නැතුව අත්හාගෙන භාවනා කරන විට මොනවද පේන්නේ? ඒ පේන දේවල් වල පාට මොකද්ද? ඒව නෙමෙයි භාවනා ප්‍රගතිය මනින විලුම්දඬු. කොහොමද අපි දූ දරුවන් සමග සම්බන්ධ වෙන්නේ? එයාට අහුම් කන් දෙන්නේ කොහොමද? ඉවසීම කොපමණ තියෙනවද? ඉතින් මේවා තමයි බලන්න මේ කාරණාවල වෙනසක් වෙනවද? වෙනසක් වෙනවා නම් අන්න අඳුනා ගන්න පුළුවන්. ඒක සාම වෙනස් වෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒ විදිහටම ඒ සම්බන්ධයෙන් අපිට කිසියම් භවනාමය වෙනසක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි භවනාව මනින නර්තකය තමයි අපේ ජීවිතය. සාමාන්‍ය ජීවිතය. ඉතින් සාමාන්‍ය ජීවිතේ නිරීක්ෂණය කරන්න. එය භාවනාවේම කොටසක්. අර කිරෙන්න එපා. දුම්නස්සටපත් වෙන්න එපා. ඒ වෙනුවට බලන්න ඇත්ත தත්ත්වය. බලාපොරොත්තු වෙන්න එපා Tamangen ධාතන් වහන්සේ කෙනෙක්ව. සාමාන්‍ය ජීවිතය ඇතුලේ හැම වෙලෙම තැන්පත්ව හැම වෙලෙම ඉවසන කිසිම දෙයකට කෝපනවන එහෙම කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න එපා. භාවනා කරන වෙලාවෙවත් එහෙම කෙනෙක් නැහැ අපි ඔක්කොම ආරක්ෂක විධිවිධාන යොදලා භාවනා කරනකොට හිතට තරහක් වෙන ශබ්ද නවත්තලා ඒ වැඩවලින් ඈත් වෙලා එහෙම තැන් වලින් ඈත් වෙලා ඉතිරියවක ආම ප්‍රසන්න අරමුණක් ගැන හිතේ ඉන්න කොටවත් කල්යාණ මිත්‍රවරුනි 100 100කින් අපි නිදහස් නැහැ ඉතින් අර සාමාන්‍ය ජීවිතයේ ඇතුළේ කොහොමද අපි අපෙන් බලාපොරොත්තු වෙන්නේ පූර්ණ නිරෝගී කෙනෙක්? එය යථාර්ථවාදී බලාපොරොත්තුවක් නෙමෙයි. එහෙම බලාපොරොත්තු වෙනව වෙනුවට බලන්න කොයි වෙලේක මා මගේ රෝග ලක්ෂණ මතුවේ. තාම මම පූර්ණ වශයෙන් තුවක්ක් වෙලා නැහැ. පූර්ණ වශයෙන් මේ කෙලෙස් වලින් අනාතුර වෙලා නැහැ. තාම කෙලෙස් වලට ආතුර වෙච්ච කෙනෙක් මා. මේ සංසාර රෝගේ තාම තියෙනවා. සම්පූර්ණයෙන්ම මාසුව වෙලා නැහැ. ඉතින් බලන්න මේ රෝග ලක්ෂණ කොහේද මතුවෙන්නේ? තමන්ව සුවපත් කරගන්න ඕනෑකම තියෙන චේතනාව තියෙන හැඟීමක් තියෙන කෙනෙකු සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණේ නම් මෙයයි. මේ සාංකාරික රෝග ලක්ෂණ මතුවෙන අවස්ථා අඳුනා ගැනීම. ඉතින් සමහර කෙනෙකුට gedaredi වැඩිපුර සාංකාරික රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. සමහර කෙනෙකුට gederedi අඩුයි රස්සාව කරන තැන වැඩියෙන් මතුවෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට ඒකෙන් දෙකේදීම සමන රෝග ලක්ෂණ වලින් ඔත්පල වෙන්නේ. හැබැයි ඒකේ සාතර පාරිදි මගතොටේදී. ඉතින් මේ විදිහට පුළුවන් අපවම නිරීක්ෂණය කරමින් බලන්න මේ සංසාරික රෝග ලක්ෂණ ඉස්මතු වෙන අවස්ථාව. අනිවාර්යෙන් ඉස්මතු වෙන්න ඕනේ. කිසියම් කෙනෙකු සම්පූර්ණයෙන් සුව වෙලා නැත්නම් ඕනෑම ලෙඩකින් ඉතින් ඒ ලෙඩේ ලක්ෂණ මතුවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැනේ. හරපිරෙන්න දෙයක් නැහැ. අහන්න ඕනේ කිසියම් දුරකට අදුවීමක් පාලනයක් තියෙනවා. අදුම ගාන කල්යාණ මිත්‍රවරුනි මේ රෝග ලක්ෂණ මතුවෙනකොට මතුවෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒ භාවනාවේ සුවිතාල ජයග්‍රහණයක්. භක්තිසාද බොහෝම රෝගීන් දන්නේ නැහැ තමන් රෝගී බව. ඒ අවිද්‍යාව රෝගියෙකු රෝගියෙකු බව නොදන්නා බව, Taman කිසියම් රෝගයකින් අසාධ්‍යව සිටින බව නොදන්නවා නම් ඒ අවිද්‍යාව. ඒතර විද්‍යාව කියලා කියන්නේ ඒ දැනගන්න එක. ඒකට බොහෝම දෙනෙක් ඉන්නේ අවිද්‍යාව. නිතාම බරපතල සාංශාරික රෝගීන් රෝගයෙන් Taman පොත්වල සිටින බව දන්නේ ටික දෙනයි. වැඩි කෙනෙකු දන්නේ නැහැ. ඉතින් නොදන්නා නිසා තමයි ඒ භයානක රෝගයක බෙහෙත් ගන්නක පැත්තකින් කියලා ලෙඩේ වැඩි වෙන වැඩි වෙන විදිහට ජීවත් වෙන්නේ. මේ මානව සමාජයේ වැඩි පිරිසක් එහෙම තමයි. බෙහෙත් කරනක පැත්තකින් කියලා ජීවත් වෙන්නෙම, කන්නේ බොන්නෙම අනිකුත් කටයුතු කරන්නේම තමන්ගේ කෝපය වැඩි වෙන විදිහට තමන්ගේ ආශාවන් වැඩි වෙන විදිහට බය වැඩි වෙන විදිහට දුක සහ පසුතැවිල්ල වැඩි වෙන විදිහට මේ තමයි අවිද්‍යාව කියන්නේ කිසියම් කෙනෙකුට විද්‍යාත්මක දැනුමක් තියෙනවා නම් මේ විදිහටම සාහිත්‍ය කළොත් මගේ නිදී වැඩි වෙනවා ඒකනේ විද්‍යාත්මක දැනුම කියන්නේ. මේ මේ දේවල් වලින් අවසන් වුණත් මගේ රෝගය අඩු කරගන්න පුළුවන්. රෝගය බොන වී තියාගන්න පුළුවන්. ඒක ඔය කියන ආධ්‍යාත්මික විද්‍යාව බොහෝ දිනෙක දන්නේ නැහැ. ඒ නිසා ඉන්නේ අවිද්‍යාවක. ඒ අවිද්‍යාවේ ලක්ෂණ තමයි තමන් රෝගියෙකු බව නොදන්නාකම භෝගී දුක්ඛ බව නොදන්නා නිසා මොන මොන දේවල් වලින් ලෙඩේ වැඩි වෙනවද අඩු වෙනවද කියන එක දන්නේ නැහැ. ඒ අවිද්‍යාව. ඊළඟට හිතේ රැවටීමද මොකක්ද? මම නිරෝගී කෙනෙක් කියලා හිතන්නේ. එතකොට එතන ලොකු රැවටීමක්. ඒක තමයි මෝහය කියන්නේ. ඒතර මෝහයේ අවිද්‍යාව වෙනස් එකයි. මෝහය කියන්නේ රැවටිලා, මුලා වෙලා. ලෙඩෙක් හිතාගෙන ඉන්නවා Taman නිරෝගී කෙනෙක් කියලා. ඒ නිසා එයා කිසිම දෙයකින් පරිස්සම් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රවරුනි, ඇතිවිය යුතු පළමු අවදිමත් වීම නම් සිදුවිය යුතු පළමු අනාවරණය නම් රහත් වීම නෙමෙයි. පූර්ණ නිරෝගී කෙනෙක් වීම නෙමෙයි. තමන්ගේ රෝගය දැනගන්න ලැබෙන එක. තමන් රෝගියෙකු කියන කාරණය තමන්ටම තේරෙන්න පටන් ගැනීම. එයයි සිද්ධ වෙන්න ඕනේ පළවෙනි භාවනාවේ අවබෝධය සහ අත්දැකීම. ඒ තේරුණු කෙනෙක් තමයි දෙහි කියන්න පටන් ගන්නේ. ඒ වැටහුණු කෙනෙක් තමයි අප්‍රමාදී වෙන්නේ. කර දාන්නේ කල් දාන්න වෙලාවක් නැහැ. ඊටාම දරුණු රෝගයකින් නම් කෙනෙකු ආතුරව සිටින්නේ කවුරුවත් කල් දාන්නේ නැහැ. ඒ බව දන්නවා. අන්න එතනදී තමයි ඔය ධහමේ කියන උපමාව ඊටාම අර්ථවත් වෙන්නේ. කිසිදිනි ගත්තෙකු ඉදිනි නිවන ලෙස කාගේ හරි ඔළුව දිනි අරගෙන තියනවා නම් ඒකව දැනගත්ත කෙනා මුල් තැන දෙන්නේ හිත නිවා ගන්න. වෙන මොනවත් නොකර ඉන්නේ නමුත් මුල් තැන දෙන්නේ හිත නිවා ගන්න. එයා කල් දාන්නේ. භාවනාව කෙනෙක් කල් දානවා නම් ඒ කල් දාන්නේ මේ රෝගී පිළිබඳ හරිහමං අවබෝධයක් නැති නිසා. ඒකට කල්යාණ මිත්‍රවරුනි භාවනාවේ ප්‍රථම අවබෝධය නැතිනම් ප්‍රථම ප්‍රතිඵලය නම් තමන්ගේ ඇත්ත తත්වය සත්‍යයේ පිළිබඳ තමන්ටම වார்த்தාවක් හදාගන්න පුළුවන්. රෝග නිච්චේ වார்த்தාවක්. සුවපත් වීම දෙවෙනි. නැත්තම් තුන්වෙනි. එහෙම නැත්තම් හතරවෙනි. පළවෙනියෙන්ම ලෙඩෙක් කියන එක දැනගන්න. ඒතර ලෙඩේ මොන වගේද හැදිලා තියෙන්නේ? අන්න දෙවෙනි කාරණේ. අපිට මේ හේතු අයින් කරන්න පුළුවන්ද? මේක සමීප කළ හැකි රෝගයක්. දැන් බොහෝ දෙනෙකු හිතනවා මේවා අඩු කරන්න නැති කරන්න බෑ. ජීවිතේ දුකයි. ඉතින් කොහොමද දුක නැති කරන්නේ? දුක් වෙන්න ඕනේ. තරම් වෙනවා ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. කොහොමද අඩු කරන්නේ? ඒක තමයි හැටි. දැන් මේ විදිහට අපි මේවා ගැන හිතනවා කියන්නේ ඒක අවිද්‍යාත්මක චින්තනයක්. විද්‍යාත්මක චින්තනය නම් මේ හැම රෝගයකටම හේතුවක් තියෙනවා රෝග නිදානයක් තියෙනවා නිදානයක් නැති රෝගයක් නැහැ එතකොට විද්‍යාව පහළ වෙන්න කලින් තමයි මේ හැම එකක්ම ඉබේට වෙනවා කියන්නේ විද්‍යාව කියන්නේ ඉබේට වෙනවා කියා අප හිතන දේවල් කොහොමද වෙන්නේ ඒ යාන්ත්‍රණය ඒ ක්‍රියාවලිය අඳුනා ගැනීමයි භාවනාවෙන් අන්න යන දෙවෙනි පියවර කොහොමද තරහ වෙන්නේ කොහොමද පහකටරිල්ල වෙන්නේ කොහොමද බය එන්නේ එන විදිහ අඳුනා ගන්නවා දැන් බලන්න මුලින්ම තරහ එන බව දැනගන්නවා දුක් වෙන බව දැනගන්නවා ඊළඟට කොහොමද මේ තරහ එන්නේ? කොහේ විදිහට ඒ තාක්ෂණය අඳුනා ගන්නවා. තාම අපි තරහ නැති කරගෙන නැහැ. නැති වේවා කියන බලාපොරොත්තුවක් නැහැ තාම. ලෙඩේ අඳුනා ගන්නවා. ලෙඩේ හැදුණු හැටි අඳුනා ගන්නවා. ඊළඟට මේ හේතුව ඉවත් කරන්න පුළුවන් හේතුවක්ද? සමහර රෝගවලට හේතු තියෙනවා ඒ හේතු ඉවත් කරන්න බෑ. සමහර උපතින්ම ගේන රෝග තියෙනවා. ඒ එහෙම දේවල් අ බෙහෙත් වලින් හොද කරන්න බෑ. එහෙම නැත්නම් තාම අපි බෙහෙත් වාගෙන නැහැ. ඒක බලන්න ඕනේ තුන්වෙනි කාරණය මේ මා අද්දතින සාංශාරික රෝගය දුවපත් කළ හැකි එකක්ද අන්න එතකොට පේනවා පුළුවන්. මේ තරහ ගන්නෙ මම. මා හිතන විදිය අනුවයි මට තරහ එන්නේ. මා හිතන ආකාරය අනුවයි පසුතැවිල්ල එන්නේ. ඒ ඔය විදියට හිතන්නේ නැතුව හිටියොත් තරහ එන්නේ නැහැ. පසුතැවිල්ල එන්නේ නැහැ. එතන මේ තරහෙන් ඈත් වෙන්න පුළුවන් තරහ නැමැති රෝගය සුවකල හැකි කියන එක පේන්න පටන් ගන්නවා. ඉතින් තුන්වෙනි ආර්ය සත්‍යයේ විදිහට නිවන විස්තර කරන්නේ ඒ නිසා. මේ සුවකල හැකි දෙයක් සාංකාරික රෝගයේ සුව වෙනවා කියන එක සත්‍යය. ඒ නිසා මේක සත්‍යයක් තුන්වෙනි ආර්ය සත්‍ය විදිහට කියලා තියෙන්නේ. ඒ කල හැකි දෙයක් සත්‍යයක්. හැබෑවක්. ඒකම අපිට පේනවා. අද තරහ එන එක ඇත්ත. නමුත් මේ තරහා නැති කරන්න පුළුවන් දෙයක්. නිසාද තරහ කියන්නේ කවුරුවත් ඇති කරන දෙයක්වත් ඉබේට ඇති වෙන දෙයක්වත් නෙමෙයි මම ඇති කරගන්න දෙයක්. නිසා මට පුළුවන් ඇති කරගන්න නැතුව ඉන්න. අන්න ඒ අවබෝධය ලැබෙනවා. තාම අඩු කරගෙන නැහැ තරහ. අඩු කරන්න පටන්ගලක් නැහැ. හතරවෙනි එක තමයි කල්යාණ මිත්‍රවරුනි දේත් ගන්න පටන් ගන්න. ඒ නිසා හතරවෙනි ආර්ය සත්‍ය විදිහට තියෙන්නේ මාර්ග සත්‍ය. ඒ පළවෙනි ආර්ය සත්‍ය නෙමෙයි. දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතර. එහෙමනම් කොහොමද? මෙන්න තියෙනවා ප්‍රතිකාර විදිහක්. ජීවත් වේතු ආකාරයක්. කළ යුතු භාවනාවක්. අන්න තුව වෙන්නේ ඉන්න අනුසුරුවයි. තුව වෙන්න පටන් ගන්න, අඩු වෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා මෙතන තියෙන්නේ බොහොම විද්‍යාත්මක සහ අනුපිළිවෙලින් යා යුතු මාර්ගයක්. හදිස්සියක් නැහැ. හැබැයි හල්බැඳීමකුත් නැහැ. මේ දෙකම අන්ත දෙකක්. එක්ක අපිට හදිස්සි මේ මොහොතම ප්‍රතිඵල ඕන. එහෙම නැත්නම් පුළුවන් තරම් කස්සට කල් දානවා. හැන්දෑවට ඊළඟ මාසෙට මහලු වුණහම ඊළඟ බුද්ධ ශාසනයට පුළුවන් තරම් කල් දානවා. මේ දෙකම අන්ත දෙකක්. හදිස්සියයි කල් දැමීම. හදිස්සියකුත් නැහැ, කල් දැමීමකුත් නැහැ. කලීතු දේ කලීතු වෙලාවේ කරනවා. මුලින්ම අඳුනා ගැනීම ඇයි එහෙම වෙන්නේ කියලා බලන එක හොයාගන්න එක තුව කරන්න පුළුවන්ද බැරිද බලනවා තුව කරන්න පුළුවන් නම් කොහොමද දැන් කල්යාණ මිත්‍රවරුනි ඔය චතුරාර්ය සත්‍යය හැම ජීවිත අත්දැකීමකදීම අපිට පාවිච්චි කරන්න පුළුවන් හැම වෙලාවෙම හිතේ කනස්සල්ලක් තියෙනවා කියන්නේ දැනගන්න කනස්සල්ලක් තියෙන බව. ඒ දුක්ඛ ආර්ය සත්‍ය. පළවෙනි ආර්ය සත්‍ය. කනස්සල්ලක් තියෙනවා. ඒතර මේ කනස්සල්ල කොහොමද ආවේ කියලා බලන්න. අන්න සමුදය සත්‍ය. එය හටගන්න ආකාරය, හටගත්ත ආකාරය, හේතුව බලන්න. ඒතර හේතුවක් පේනවා නම් තුන්වෙනි ආර්ය සත්‍ය නිකම්ම තේරෙනවා. මොකක්ද එහෙමනම් මේ හේතුව ඇදලා දැම්මොත් මේ අසුව ඇදලා දැම්මොත් මේ වේදනාව නැහැ. මේ ඇනගෙන තියෙන ඇනිලා තියෙන ඒ කටුව එළියට ඇදලා දැම්මොත් මේ තුවාල සනීප වෙනවා. මේ වේදනාව නැති වෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය. හතර කොහොමද ඇදලා දාන්නේ? මොනවද පාවිච්චි කරන්න ඕනේ උපකරණ? අන්න ක්‍රමවේදී ඉතින් බලන්න කල්යාණ මිත්‍රෝනි මේ චතුරාර්ය සත්‍යය කතරම් සරලද? කතරම් ප්‍රායෝගිකද? ඕන කෙනෙකුට ඕන තැනකදී යොදා ගන්න පුළුවන් දෙයක්. අපි යොදා ගන්න නැති එකයි අපි හිතනවා මේ චතුරාර්ය සත්‍ය මහා බරපතල දෙයක්, මහා සංකීර්ණ දෙයක්. මේ රහත් වෙනකොට අවබෝධ වෙන දෙයක්. ඇත්ත. එය පූර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ රහත් වෙනකොට තමයි. හැබැයි ඒ රහත් වෙනකොට කෙනෙකුට පූර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ ඊට මෙහාදී ඒ අවබෝධ කරගන්න උත්සාහ ගන්න කෙනෙකුට විතරයි. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකට මේ ආර්ය සත්‍ය ආකෘතිය ගැලපෙනවා. නොගැලපෙන තැනක් නැහැ. ප්‍රශ්නයක් ප්‍රශ්නේ හේතුවක් නැතිනම් ප්‍රශ්නේ ඇති වුණු ආකාරයක් තියෙනවා. එතකොට ඒ ආකාරය අයින් කළොත් ප්‍රශ්නේ නැති වෙනවා. කොහොමද අයින් කරන්නේ? ඉතින් මේ විදිහට දකින්න චතුරාර්ය සත්‍යය එදිනදා ජීවිතයේ ඇතුළේ අර වාඩි වෙලා ඉන්නකොටම නෙමෙයි බලන්න පුළුවන් වාහනයක් හදවන ගමන් පුළුවන් උයන ගමන් පුළුවන් කෙනෙකු කරදර කරනකොට පුළුවන්. වැඩ කරන ගමන් පුළුවන්. මේ චතුරාර්ය සත්‍යය දැකිය නොහැකි තැනක් මේ සංසාරේ නෑ. අහවල් වෙලාවට අදාළ නැහැ කියන්න බෑ. මත් නිසාද මේ පූර්ණ වශයෙන්ම සංසාරයේ පිළිබඳ කතාන්දරයයි චතුරාර්ය සත්‍යයෙන් කියන්නේ. ඔබ පිළිබඳ කතාන්දරය, මා පිළිබඳ කතාන්දරය තමයි. වෙන මොනවත් නෙමෙයි. මේ චතුරාර්ය සත්‍යයේ තියෙන උපත් මා අයක් නොවන අපෙන් බාහිර පිටසක්වලක් ගැන නෙමෙයි. චතුරාර්ය සත්‍යයෙන් විග්‍රහ කරන්නේ මම පිළිබඳ. තමන් පිළිබඳ. ඒ නිසා බෞද්ධයෙක් කියන්නේ චතුරාර්ය සත්‍යයට අනුව හිතන, දකින සහ ජීවත් වෙන කෙනෙක්. කියන්නේ මේ ආකෘතියට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න. ඒ කුංචි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කෝපයක් කියන්නේ කෝපයක් තියෙන බව දැනගන්න. කෝපය හටගත්තේ කොහොමද බලන්න. පුළුවන් ප්‍රමාණයට බලන්න. යලෝම හේතු එකපාර අපිට නොපෙනෙන්න පුළුවන්. නමුත් බලන්න. අන්න හේතු පේනකොට පේනකොට මේ හේතු ටික ඇදලා දැම්මොත් කෝපය නැති වෙනවා. එය සමන්ත ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට කොහොමද හේතු ඇදලා දාන්නේ? අන්න එයයි වැදගත්ම කාරණේ කොහොමද? එයයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. එයයි අපිට කාගෙන් හරි අහන්න වෙන්නේ. එයයි අපිට පොතක් කියවා දැනගන්නට වෙන්නේ කොහොමද? ඉතින් ඒ කාරණා ගැන තමයි අපි මේ දිගින් දිගටම සාකච්ඡා කරන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි මේ චතුරාර්ය සත්‍යයේ තරම් එපමණ සායෝගිත වූ සහ අර්ථවත් වූ තවත් ඉගැන්වීමක් නැහැ. මේ බුදුදහමට විතරක් අනන්‍ය වෙච්ච දෙයක්. ඒ වගේම එකමනම සරලයි. හැබැයි අපි වෙන හිතන්නේ හිතන්නේ නැති නිසා පොද දාලා කියනවා. තමන් විශ්ේ චතුරාර්ය සත්‍ය දකින්න අනිත්‍යය විශ්ේ දකින්න. ආසත් පොදුයි. මේ චතුරාර්ය සත්‍යයේ කියන ආකෘතියට අනුව කෙනෙක් Taman දිහා බලනවා නම් අනිත් පැන් දිහා බලනවා නම් ලොකු සැනසෙල්ලක් එතනම තියෙනවා. එතනම ලොකු අවබෝධයකුත් ලැබෙනවා. ඉතින් මෙයයි සැබෑ භාවනාව කියන්නේ. මෙයයි සැබෑ ආධ්‍යාත්මික කුහුලුව කියන්නේ. චතුරාර්ය සත්‍යයට අනුව කටයුතු කිරීම එතකොට මේ හතර ගැන බුදුහාඳුර විස්තර කරන්නේ මේ තුනවෙනි ආර්ය සත්‍ය කියන්නේ දැනගන්න තියෙන දෙයක්. වෙන මොනවත් කරන්න තියෙන දෙයක් නෙමෙයි දැනගන්න. ලෙඩේ දැනගන්න. එච්චරයි. ලෙඩේට වෙන මොනවත් කරන්න දෙයක් නැහැ. ලෙඩක් තියෙන බව දැනගන්න. අපි ওই සියලුම පරීක්ෂණ වලින් කරන්නේ ඒකනේ. ලෙඩේ දැනගන්නේ. දෙවෙනි ආර්ය සත්‍යයේ අන්න හේතුව හේතුව අයින් කරන්න. ලෙඩේ නෙමෙයි අයින් කරන්න ඕනේ. ලෙඩේට හේතුව අයින් කරන්න. ඒක පළවෙනි ආර්ය සත්‍යය ගැන කියන්නේ පරිඤ්ඤය. පරිඤ්ඤය කියන්නේ සම්පූර්ණයෙන්ම දැනගන්න. කියන වටේටම දැන් පරිඤ්ඤය කියලා කියන්නේ වටේටමනේ. ඒක ලෙඩේ වටේටම ගිහිල්ලා බලන්න. ආය කොහෙවත් ඉතුරු කරන්න එපා. දෙවෙනි ආර්ය සත්‍ය ගැන කියන්නේ අහීන පහාකම්ප හේතුව ප්‍රහීන කරන්න. ඒක ඇදලා දාන්න. කියන්න එපා හේතුව. හේතුවයි ප්‍රහීන කරන්න ඕනේ. ඵලය නෙමෙයි. තුන්වෙනි ආර්ය සත්‍යයේ සුවය සුවය අත්දකින්න. සත්‍චිතාකම්ප. එය අත්දකින්න. හතරවෙනි ආර්ය සත්‍යයේ දෙහෙත ගන්න දෙහෙත් ගන්න භාවිතාකම් භාවනාව කියලා කියන්නේ ඒක දෙහෙත් ගැනීමක් හතර බලන්න කොපමණ ලක්ෂණද විග්‍රහය මේ හතරට හතර විදිහකට තමයි ක්‍රියා කරන්න ඕනේ ආත්මය දැනගන්න හේතුව ඉවත් කරන්න සුවය නිරෝගී සමාධියකින්න ඒ සඳහා ගන්න ඕනි බෙහෙත ගන්න. මේ හතර කල්යාණ මිත්‍රවරුනි ප්‍රගුණ කරන්න බැරි තැනක් නැහැ. බුදුදහම කියන්නේ ජීවිතයේ තුල ප්‍රගුණ කළ හැකි දෙයක්. ඒ නිසායි ධහමේ උපමාව මද වගුරක තමයි නෙළුම් මලක් තිබෙන්නේ. නෙළුම් මල පරිස්සයි, නෙළුම් මල සුවඳයි. හැබැයි ඒබඳු පිළිතුරු සුවඳවත් ඒ පියුම විකසිත වෙන්නේ දුගඳ හමන තුනු වෙච්ච මඩවල තමයි. ඒ පිට නෙමෙයි. ඒ නිසා මේ ජීවිතයේ තුලමයි ආධ්‍යාත්මික විකසිත වීම කියන්නේ. වෙන කොහේවත් නෙමෙයි. බුදුදහමින් අපිට ලැබුණු ලොකුම භාග්‍යය එයයි. අපේම ජීවිතය තුළ භාවනා කරන්න අපිට පුළුවන්. කොහේවත් යන්න අවශ්‍ය නැහැ. ගියත් ආයෙත් එතනක් තියෙන ජීවිතය. එතකොට ඔබ ඔබ විදිහටම භාවනා කරන්න. ඔබ ඔබ විදිහටම තමයි භාවනාව කළ යුතු වන්නේ. ඔබම ඔබව දකින්න. වෙන කාටවත් මේ දේ කරන්න බෑ. ඔබම ඔබේම වෛද්‍යවරයා වෙන්න. ඔබම ඔබේ නිරෝගීකම සුවපත් භාවය ඔබ තුළින්ම වින්දනය කරන්න. එයයි බුදුදහම, එයයි භාවනාව. කල්යාණ මිත්‍රවරුනි අපි අපිවම නිරීක්ෂණය කරමු. අපි අපි දිහාම බලමු.